හොඳයි ස්වාමීන් වහන්සේ මම දෙවෙනි ප්‍රශ්නේත් තාන්න මේ යම් කිසි කෙනෙක් පන්තිල් පද පහ සිදුරු නැතුව ආරක්ෂා කරනවා නම් ඒ ආර්යකාන්ත සීලයට ගණන් ගන්න පුළුවන්ද කියන එක. ආර්යකාන්ත සීලය කියන්නේ සිදුරු නැතුව ආරක්ෂා කිරීම කියන එකම නෙමෙයි සිදුරු වෙනවා නම් ඒ බව තේරුම් අරගෙන වහාම පිළියම් යොදාගෙන සිදුරු නැති මට්ටමින් නඩත්තු කරගන්නට වෑයම් කරනවා නම් ඒක තමයි ආර්යකාන්ත සීලය පිළිබඳ පුහුණුව. ඒක තහවුරු වෙන්නේ සෝවාන් මාර්ගඥානය. එතකොට සෝවාන් මාර්ගඥානයටපත් වෙනකන් එයාගේ යම් යම් අඩු අඩුලුහු ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇති වෙනකොට ඒ තනත්ත වහාම ඒක තේරුම් අරගෙන ඒක හංගන්නේ ඒක වහන්න යන්නේ නැහැ. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙයි. එතකොට ඥානවන්තෝ නිඳා කරන විදිහේ පොඩි වැරද්දක්වත් නොකර ඉන්නට උත්සාහවත් වෙනවා. ඒ වගේම රතන සූත්‍රය පැහැදිලි කරනවා එහෙම පොඩි වැරද්දක් හරි සිද්ධ වුණොත් ඒක වහාම තේරුම් අරගෙන ඒකෙන් පිළියම් යොදලා එතනින් නැගී සිටින්නට උත්සාහ කරනවා. ඉතින් ඒ ඒ ගුණය තමයි ආරකාන්ත සීලය පුහුණු කිරීමේ ක්‍රමය. ඊට පස්සේ ඒක තහවුරු වෙන්නේ සෝවන් මාර්ගඥානයත් එක්ක. බොහොම පිං පින්නත් ආමෙන්නාන්ත. තෙරුවන් තරණයි. තරවන් සරණයි.